නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා සදා රූපాయని ඔස්සේ එමෙන්ම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර නැගෙන ඉතාම දයාවෙන් අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙනවා. අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන්නේ පින්වත් ජානකී රණසිංහ මහත්මිය ඇතුළු රණසිංහ පවුලේ දියණියන් හා පුතුණුවන් විසින් ඉතින් මේ සදහවතුන්ගේ සදැහැති දායකත්වය අපි තාම ගෞරවයෙන් මෙසිතින් ශ්‍රීපත් කරගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේගේ පින්වාදී මොසේ අපි ගියවර විශ්වාන්තර ජාතක කතාවේ තොරතුරු වලට සම්බන්ධීමෙන් අනතුරුව ශිවජාතකයේ මෙන්න සත්‍යක්‍රියාව පිළිබඳව කරුණු දැනගන්නට ලැබෙන. ඉතින් මේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් කරුණාවෙන් ඔබෙත් මගෙත් පිනට මේ දහම් පිළිසඳර ශ්‍රවණය කරන්න අවස්ථාව දෙන්නේ. ඉතින් අද දවසෙත් නොමදව හොඳින් අනුමෝදන් වන්න සූදානම් වෙන්න කියලා අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් වන්දනා කරගෙන මේ උතුම් පිළිසඳර ආරම්භ කරමු. අද දවසෙත් මේ පිළිස අපට කරුණාවෙන්ම වැඩම කරන්නට යෙදුණු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ නමක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම පාද අභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි අද දවසේ ඔබ වහන්සේට පින් දීලා මේ උතුම් දහම් කාරණා දැනගන්න අපි සතුටින් ඉන්නේ අපට අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නයේ කතා කරමින් හිටියේ ගොඩාක් දහම් දැනුම ඊළඟට ගොඩාක් ප්‍රශ්න නිරවුල් වෙනවා. එහෙමයි. ගොඩාක් නොදන්නා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. එහෙයි. ඉතින් අපිට මේක කොතෙක් දවසක් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. හොඳම වැඩේ තමයි කොතෙක් දවසක් කරගෙන යනවාද කියනකට වැඩිය කරන ටික මනා සීනුවලින් අහගෙන ඉන්නේ. එහෙමයි අපිට හොඳ ප්‍රවේශයක් හම්බ වුණොත් එහෙම දහම් රසයේ තියෙන කෙනා ඒ ධර්මයේ සොයාගෙන යනවා. නේද? එහෙමයි. ඉතින් ඒ වගේ අනික් කාරණා තමයි විශේෂ දේ. දැන් අපි අපි ගත්තොත් එහෙම අපි මීට කලින් වැඩසටහනේ අපි කතා කළා මේ සත්‍යක්‍රියාව ශීරජ්ජුරුවන්ගේ. දැන් අද අපි ඒක ඉතුරු කොටස කතා කරන්නේ මොකද ධර්ම සූත්‍ර දේශනාවේ තියෙනවා මේ මස් ඇස තියෙන්න ඕන දිවස ලබන්න. එහෙමයි ස්වාමීනි. මස් ඇහැ තිබ්බාට පස්සේ තමයි දිවස කියලා කියන්නේ ඈත තියෙනවා පෙනෙන එක. දිව්‍ය ලෝක පෙනෙන එක. මේ වගේ. දැන් ශ්‍රීරජුරවන්ට දිවසක් ලැබුණා. ඒ තමයි ඉන්න තැන ඉඳලා යොදුනා කිලෝමීටර 10ක් දුරින් තියෙන වැලි කැටේ පේනවා. එහෙමයි ස්වාමීනි. ඒ පෙනුමට. එහෙමයි. එතකොට ඒක දිවසක්. එතකොට ඒ දිවසට මසස තියෙන්න ඕන. එතකොට ශීරජ්ජුරු ඇහැ ගලවලා දන් දීපු කෙනෙක්. එතකොට අන්ධ කෙනෙකුට කොහොමද ඒ වගේ දිවසක් ලැබුණේ? සූත්‍රයේ තියෙනවා මසස නැත්තම් දිවස ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් ওই කාරණා දෙක ඔබ වහන්සේ කරා පැමිණුණා. මේක තෝරලා බෙදලා දෙන්න කිව්වා. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ශීරජ්ජුරුවන්ට ඇස් ලැබුණ බව හැබෑව ඒ ලැබුණේ සත්‍යක්‍රියාවෙන්. එහෙමයි. මොකද සිවිරජ්ජුරෝ සත්‍යක්‍රියා කළානේ මම අවංකව නම් මේ දානෙ දුන්නේ. කිසිඳු ලාභ ලෝභ අපේක්ෂාවක් මා තුළ නැත්තම් ඒ සත්‍යානුභවයෙන් මට ඇස් ලැබීවා කියලා. සක්‍රයා ඒකට පෙළඹෙව්වා. එහෙම කරන විදිහ. මේ මහබෝසතාණන් වහන්සේට එහෙම හැම අවස්ථාවෙම ස්වාමිනී සද්දෙවිඳුන් උපකාර පනවන හැම අවස්ථාවේ කියන්නේ මෙහෙමයි සංසාරේ පුරාවටම බෝධිසත්වයන්ගේ උපකාරයට ශක්තියින් ඉඳලා තියෙනවා. ඒ වගේම යම් තැනක ගුරුගෝල කියන තැනක් ආවොත් ගුරුවරයාගේ පැත්තේ ශක්‍රයා ඉඳලා තියෙනවා. ස්වාමීනි මහබෝසතාණන් වහන්සේට අර මවුන් කරපිට තබාගෙන පීනන අවස්ථාවෙත් සද්දවින්දුද ඒක ඒක අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒක 20 අසංකීය කල්පයකට කලින්. එහෙමයි. කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරුම් පිරේ අසංකීය කල්ප ලක්ෂණ හතරක්. එහෙමයි. ওই මවුන් කරටගෙන පීනන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ 20කට කලින් මවුන් කරට ගෙනල්ලා ගෙනියන් අරන් පීනලා මේ බුද්ධාංකුරේ හිතේ තියාගෙන ප්‍රාර්ථනා චේතෝපනිද ප්‍රාර්ථනාවෙන් පෙරුම් පිරුව වගේ කාලවල් තුනක් හතරක් 20 අසංඛ්‍යයක් කියන්නේ 16 අසංඛ්‍ය 16ක් ඒ විදිහට ඉඳලා තියෙනවා ඊට පස්සේ අසංඛ්‍යය හතරක් තමයි පෙරම් පුරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක කියන්න තේරෙන්නේ නැහැ කොහොම හරි බලවත් දෙවි කෙනෙක් තමයි ඒ උපකාර කරලා තියෙන්නේ. එතකොට ශිවි රජුරුවන්ගේ ඇස් දෙක දන් දුන්නාට පස්සේ ශිවි රජුරුව සත්‍යක්‍රියාවෙන් මසස ලබාගත්ත දිවසත් පිහිටියා. එතකොට රජුරුව අහන්නේ මා ආන්ද කෙනෙකුට කොහොමද මේක ලැබුණේ? මොකද හේතුවක් නැහැ දිවස ලබන්න මේ ඇහැ තියෙනවා. ඒක නිසා මම අපි ගිය පාර කිව්වා චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධ වෙලා අරහත්ත්වයටපත් උනේ. ඒ නිසා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා දිවස නැහැ. ඒට දිවස් ලැබෙනවද? සියලු රහතන් වහන්සේලාට දිවස් තියෙනවා කියලා කන්නේ. පඤ්ඤා විමුක්ත මහරහතන් වහන්සේලා කියලා තියෙනවා. ඒ රහතන් වහන්සේලාට දිවස් නොතිබෙන්න පුළුවන්. නමුත් උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා ඉන්නවා. 이르දි සම්පන්න රහතන් වහන්සේලා ඉන්නවා. ත්‍රිවිද්‍යාලාභී රහතන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ වගේ හැම රහතන් වහන්සේටම දිවස තියෙනවා කියලා එකක් නැහැ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ කරුණෝ මේ විස්තර කරනවා මහරජතුමනි මේක සිද්ධ වුණේ සත්‍යක්‍රියාවෙන් අහලා නැද්ද අහනවා සත්‍යක්‍රියාවෙන් විස බැහැර වෙනවා ගින්දර නිවෙනවා වැසි වහිනවා එහෙම කියලා අහලා නැද්ද කියලා. අනේ ස්වාමීන් අහලා තියෙනවා. කිව්ව වැස්සක් වහින්න කියලා සත්‍යක්‍රියා කරනකොට වහින්නේ අහසේ වලාකුළු තිබිලාද සත්‍යක්‍රියාවෙන්ද? සත්‍යක්‍රියාවෙන්. ඒතර ඒක ලැබෙන්න හේතුව තමයි සත්‍යක්‍රියාව. දැන් අද කාලේ වැස්සක් වහින්න නැතුව දුර්භික්ෂය යනකොට මේ මිනිස්සු සත්‍යක්‍රියාවක් කරන්නේ නැහැ. අපි කියමු දවස් 7ක යම්කිසි සීලයක් ගමේ මිනිස්සු ඔක්කොම සීල් සමාදන් වෙලා. ඊට පස්සේ දැන් අනුරාධපුරේ එහෙම කරලා තියෙන්නේ. අනුරාධපුරේ වැස්ස අඩු වෙනකොට ඒ තිසා වැව ඇතුළු වැව් වලින් ජලය ගෙනියලා පෙරහැරින් සිල් සමාදන් වෙලා ජයශ්‍රී මහ බෝහාන්දර වැඳලා පිරිච්චේකට වහින්න ගන්නවා. ඊට පස්සේ පරාක්‍රම බාහු රජුණන් කාලේ වැස්ස නැති වෙනකොට සදාතක පිළිම වහන්සේගේ අතේ මේ පාත්‍රය තබලා එහි පෑන් ක්‍රියාගෙන රතන සූත්‍රය කියලා ඒ නුවරටම පෑන් ගිහලා සත්‍ය ක්‍රියා කළා. වැස්ස වැස්සා. දැන් අද කාලේ වහින් නැති කොටත් අහසට බැන බැන ඉන්නවා. එහෙමයි. ස්වාමීන් මේ වහින කොටත් අහසට බැන බැන ඉන්නවා. එහෙමයි ස්වාමීන්. නේද? හරියටම අපි සරණ පිහිටලා ශ්‍රාවක භූමියට ඇවිල්ලා මේ වනුවණින් කල්පනා කරගත්තොත් ස්වාමීන් මේ සම්බුද්ධ ශාසනයේ පළ ප්‍රයෝජන හැම අතින්ම අපට ලබා ගන්න පුළුවන්කම තියනව නේද? ඒ සත්‍ය ක්‍රියාව කියන්නේ මහත්ය පුදුම ආරක්ෂාවක්. මම ඒකනේ දීපාර කිව්වේ දිව්‍ය ඖෂධයකට වැඩිය බ්‍රහ්ම ඖෂධයකට වැඩිය නාග ඖෂධයකට වැඩිය අතිශයින් ඖෂධ ජනකයි කියලා. ඔයාලට මතක ඇති දුටුගැමුණු රජුගේ යුද්ධයේදී තීරණයක් ගන්න බැරි අවස්ථාවක් ආවනේ. එහෙමයි. ඒ වෙලාවේ සත්‍ය ක්‍රියාවනේ කළේ. එහෙමයි. ස්වාමිනේ අවස්ථාව පැහැදිලි කරනවා. ඒ තමයි දුටුගැමුණු විජිතපුර සටනේදී දුටුගැමුණු රජුරුවන්ගේ සේනාවයි එලාරගේ සේනාවයි එකම ඇඳුම් ඇඳනවා. එහෙමයි. දැන් මහත්තයා පහුගිය දවස්වල ඔය මේ ආමි ඇඳුම්, නේවි ඇඳුම් ආවුණා තැන් තැන්වල. මහත්තයා කියන්නකො ඔය වගේ ඇඳුමක් ඇඳගෙන මහත්තයලා ගෙදරට આવත් හොයන්න පුළුවන්ද කියලා? අපි කොහොමද දන්නේ ඔවා? ඒ නිසා ওই සිද්ධි එහෙම වුණා දුටුගැමුණු රජුරුවන්ට. දැන් හොයාගන්න බෑ. ඊට දුර්ගම රජුගේ සත්‍ය ක්‍රියා කළා මම මේ යුද්ධය කරන්නේ සටන කරන්නේ බුද්ධ ශාසනයයි සිංහල ජාතිය වෙනුවෙන් නම් ආයුධ දිවිසේවා කියලා. දුටුගැමුණු රජුගේ පිරිසේ ආයුධ දිවිසින්න ගත්තා. චරපුරුෂයොත් ඉවරයි. එහෙමයි. <laughs> දුටුගැමුණු රජුගේ පිරිසේ විතරයි ආයුධ දිවිසෙන්නේ. ඒ අනුව යුද්ධය කළේ. සත්‍ය ක්‍රියාවෙන්. ඉතින් සත්‍ය ක්‍රියාවෙන් අහේතුක ස්ථානයේ ප්‍රතිඵල ලැබෙනවා. එතකොට පරාක්‍රම බාහු රජතුමා දලදා පෙරහැර තියන්න දලදා වහන්සේ ගන්නකොටම කරඬුවට මහවැස ඇදහැරෙන්න ගත්තා. රජුරෝ කල්පනා කළා නෑ මං දලදා පෙරහැර කරනවා කියලා. මගේ සත්‍යානුභවයෙන් අනතුරක් වෙන්න එපා මගේ ශ්‍රද්ධාවේ බලයෙන් කියලා පරාක්‍රම බාහු රජුරෝ මේ දලදා පෙරහැර ඉස්සරහට යොමු කළා. අහසින් වැස්ස ඇවිල්ලා වියනක් වගේ දෙපැත්තට වැටෙනවා මැද දුවිලිය විසිලා. ඒ සත්‍යක්‍රියා කරපු රජුර දැන් ඉන්නේ නිම්මාන රතේ. මේ සත්‍යක්‍රියාවෙන් කරගන්න පුළුවන් දේවල් සත්‍යක්‍රියාවෙන් මොකද්ද කරන්න බැරි කියලා ඇහුවොත් මහත්ය සත්‍යක්‍රියාව ඇයි මහත්ය ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනකොට මාර සේනා පරාජයට පස්සලේ මොකෙන්ද? අපස්තයි සත්‍යක්‍රියාවෙන්නේ. ඒ ධර්ති මාතා මා මේ පිරෝ පාරමී ධර්මයන් නුඹ දන්නේ නැද්ද? ඒ සත්‍යයට උඹ සාක්ෂි නැද්ද කියලා ශ්‍රීහස්තේ දකුණු ශ්‍රීහස්තේ මිහි මණ්ඩල තියෙනකොට මුහුදු රැල්ල වගේ මේ මහ පොළොව කැළඹෙන්න ගත්තානේ. එතකොටනේ ගිරිමේ කලා ඇතු පිටින් මාරය වැටුනේ. සම්බුද්ධත්වයේ ඉඳලම සත්‍ය ක්‍රියාව තියෙන්නේ. ඒකට අපේ ජීවිතේ අපිට තේරුම් බේරුමක් කරගන්න බැරි සෑම ප්‍රශ්නයකදීම සත්‍ය ක්‍රියාව අපි මේ යොදා ගන්න ඕනේ. ස්වාමීන් අවසරයි සත්‍ය පාරමිතාවක් කොට මහබෝසතාණන් වහන්සේ පොත. ඒ අන්න ඒ විදිහට සත්‍ය ක්‍රියා කර කර සත්‍යයේ පිහිටලා ඉන්න එක මහබෝධිසත්වයන්ගේ සත්‍ය පාරමිතාව. එහෙමයි ස්වාමීන්. දැන් මේක සත්‍ය පාරමිතාවක්. ඊට පස්සේ කියනවා ගිනිදැල් හිටන් මේ නිවෙනවා කියන සත්‍ය ක්‍රියාවෙන්. ඒතර වතුරක් නැතුව කොහොමද ඒවා ගිනිදැල් නිවෙන්නේ? සත්‍ය ක්‍රියාවෙන්. ඊට පස්සේ දේශනා කළා මේ මිහිඳු මේ මිලිඳු මේ නාගසේන මහරහතන් වහන්සේ හලාහල විස නැති වෙන හැටි සත්‍යක්‍රියාව ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ අවස්ථාවේදී මහරජාණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අන්‍ය වූ වස්තුවක් නැත්තේය සත්‍යම වස්තුව කොට චතුරාර්ය සත්‍යව අවබෝධ කරති. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ සත්‍යම මුල් කරගෙන කියන්නේ. මහරජාණෙනි චීන දේශේ චීන රජෙක් ඇත්තේ. ඕන කවුරුත් අහලා නැති කතාවක්. මේ චීන රජුරෝ මොහොඳේ සෙල්ලම් කරන්න කැමතියි. මොහොඳ මැද සෙල්ලම් කරන්න කැමති. දූවිලි අවශ්‍යගෙන. දැන් කොහොම කරන්නේ? එහෙමයි. ඒ රජ්ජුරුව ගුණධර්ම වඩලා මාස 4ක් තිස්සේ පිහිට සීලයක පිහිටලා ඉඳලා සත්‍යක්‍රියා කරලා රතයෙන් මහමොහොදට යනවා කියනවා. මහමොහොද යොදුනක් ඇතුළට තල්ලු වෙලා යනවා කියන රජුරු යනකොට. මහමොහොද යොදුනක් කියන්නේ කිලෝමීටර 10ක් කියලා හිතන්නකෝ. කිලෝමීටර 10ක් මොහොද තල්ලු වීගෙන යනවා රජුරුව සත්‍යක්‍රියා කරලා මොහොදට බහිනකොට. චීනි ඊට පස්සේ මේ වෙන්නේ මේ කතාව කියන්නේ මේ නාගසේන රහතන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500ක් ගිය තැන. කියන්නේ මීට අවුරුදු 2000කට කලින් චීනයේ ඉඳලා තියෙනවා රජ කෙනෙක් මොහොන් සත්‍යක්‍රියා බලෙන් මොහොත කිලෝමීටර් 10ක් පිටිපස්සට තල්ලු කරනවා. ඊට පස්සේ ඒ වැල්ලේ සෙල්ලම් කරනවා. කොහොමද සත්‍යක්‍රියා බලේ? මහන්තයා මගෙන් ඇහුවොත් එහෙම මොකද්ද සත්‍යක්‍රියාවෙන් කරන්න පුළුවන් කියලා මම මහතෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි සත්‍යක්‍රියාවෙන් කරන්න බැරි මොකද්ද කියලා. හැබැයි සත්‍යයේ පිහිටලා ඉන්න ඕන. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකිත සම්බුද්ධත්වය ප්‍රකාශ කළේ සත්‍යයෙන්. ඊළඟට තුම්බිය ඇති වෙච්ච වෙලාවේ ඒක දුරු කළේ සත්‍යයෙන්. ඊළඟට කියනවා මහරජාණෙනි ඒ මහා සමුද්‍රයේ දෙව් මිනිස්සු ලෝකයාගේ ප්‍රකෘති කාය බලෙන් ජලය ඉවත් කරන්න පුළුවන්ද කියලා. මිනිසුන්ට එකතු වෙලා වතුර ටික තල්ලු කරන්න පුළුවන් ද අහනවා මොහොතේ. දෙවියෙකුටවත් පුළුවන්ද කියනවා. අනේ බෑ ස්වාමීනි කියනවා. ඒ වුණාට සත්‍යක්‍රියාවෙන් කළානේ කියනවා. මහරජාණෙනි තවත් කාරණාවක් කියන්නම් කියනවා. මේ බලන්න මේවා සාමාන්‍ය මිනිස්සු අහලා නැති දේවල්. කියනවා මහරජාණෙනි පාටලිපුත්‍රේ අශෝක රජතුමා ජනපද වාසීන් සමග බටසේනා සමග ඇමතියම් පිරිවරාගෙන ගංගා නන්දියට ගියා. අලුත් දියදහරින් පිරිලා ගලා බහින 500ක් යොදුන් දිග ඇති සතර ගව්වක් පළල ඇති ගංගා නදියේ වතුර උතුරලා යනවා දැකලා රජුරුව ඇමතිවෙන්ට මෙහෙම කතා කළා. එහෙමයි ස්වාමී. මිතුරනි යමෙක් මෙහි මේ ගංගානම් ගඟේ වතුර උඩ අතට යවන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? දෙවියන් වහන්සේ දුෂ්කරයි. ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සමෙහි ගංගබඩ අස ගංග අසල හිටපු බන්දුමති කියන ගණිකාව කිව්ව මට පුළුවන් කිව්ව ගංගා උඩු අතට යවන්න. එහෙමයි. ගණිකාවන්. ඒ ස්වාමීන් ඊට පස්සේ ඇය කිව්වා මම වනාහි පාර්ලිපුත්‍ර නගරේ රූපේ විකුණා ජීවත් වන ලාමක ජීවිකාවෙන් යුතු ගණිකාවක්. මහරජාණන් වහන්සේ මාගේ සත්‍යක්‍රියාව බලනසේක්වා. "ඕ සත්‍යක්‍රියා කළාය." ඈ සත්‍යක්‍රියා කළ සැනින් ඒ මහා ගංගා නදී තොමෝ මහජනයා බලා සිටියේදීම ගලගල හඳ නගමින් මුඩු අතට ගලන්නට පටන් ගත්තේ ගංග උඩ පැත්තට ගියානේ ගණිකාවක් සත්‍යක්‍රියා කළා මේ රජුරෝ මේ ගලගල හඳින් ගංගා උඩු අතට යනකොට මිතුරනේ මොකද්ද මේ ආශ්චර්ය අද්භූත කාරණාව? ගඟ උඩු පැත්තට ගලන්නේ කොහොමද කියලා ඇහුවා. රජතුමනි ඔබ වහන්සේ ගඟ උඩු පැත්තට ගලන්න කියලා කියපු වචනේ අහලා බන්දුමති කියන ගණිකාවකේ ওই සත්‍යක්‍රියා කළා තියෙනවා. ඊට පස්සේ රජතුමා වහා වේගෙන් ගණිකාව ළඟට ගියා. ගිහිල්ලා කිව්වා එම්බල ස්ත්‍රිය එහිලා තීතුලත් බලයක් තියනවාද? කවරෙක්ද නාන්තිගේ වචනේ පිළිගන්නේද? අනුමත කරන්නේද? තී යම් බලයකින් ගංගා නම් නදිය උඩුගතට යවුවාද? කියනවා රජතුමනි මම එහෙම කළා කියනවා. මොකක්ද ඇහුවා තොට තියෙන බලය. හෙම්බල තිගේ සත්‍ය බලයේ කුමක්ද? ශර වූ පුරුෂ දූර්ත වූ අසත්පුරුෂ වූ ලැජ්ජා සඳගත්තේ වූ පවිත වූ බින්න සිල්ලැත්ති වූ ලැජ්ජාව ඉක්ම ගියා වූ කාමාන්ත ජනයා වසඟ කරන්නා උත්ති කවරේද? එහෙමයි. තෝ කවුද ඇහුවා සත්‍ය ක්‍රියාවක් කරන්නේ? මහරජාණන් වහන්සේ මම ඒ වගේ කෙනෙක් තමයි. ඒ වුණාට ඒ වාගේ තුලත් මං එහෙම එහෙම ඉන්න මන් තුල සත්‍යයක් තියෙනවා. එහෙමයි. මට පුළුවන් කිව්ව රජතුමනි ඉතින් මම කැමැත්ති නම් දෙවියන් සහිත ලෝකයාම අනිත් පැත්තට පෙරලන්න පුළුවන්. එහෙමයි. කොහොමද හැව ඔබ එහෙම සත්‍ය ක්‍රියා කරන්නේ? මහරජාණන් වහන්සේ ශාස්ත්‍රීයෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා වෛශ්‍රීයෙක් වේවා සුද්‍රයෙක් වේවා අන්නේක් වේවා යමෙක් මට ධනෙ දෙයිද මම ඔවුන්ට සමසේ උපස්ථාන කරමි. ශාස්ත්‍රීයාය කියා විශේෂයක් නැත්තේය. සුද්‍රයා කියා විශේෂයක් නැත්තේය. පහත් කිරීමක් නැත්තේ. මෙසේ උස් පහත් කමින් බැහැරකොට එයින් මිදී ධන ස්වාමියා සතුටු කරමි. දේවයන් වහන්ස මේ මාගේ සත්‍ය ක්‍රියාවයි. මේ මහා ගංගා උඩුගම් යෙව්වේ මේ සත්‍ය ක්‍රියාවෙනි. පැහැදිලි නේද? ඒ ගණිකාව ළඟට එන රජ කෙනෙක් ආවොත් හිඟන මිනිහෙක් සල්ලි දීලා එනවා ගණිකාව ළඟට. රජුරෝ සල්ලි දීලා එනවා. රජතුමාට සතුට ඇති කරවන්නේ යම් විදිහකටද ඒ විදිහටම හිඟන මිනිසයාට සතුට ඇති කරනවා. එහෙමයි. කිසිම උස් පහත් කමක් නැහැ. ඒක දැන් සමහර ගෙවල් වල ගෑනු ඉන්නවා මිනිහට hina වෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහට hina වෙනවා. හේසන්. ඊට පස්සේ මිනිස්සයාට ওই තියෙන දයක් හොද්දක් හදලා දෙනවා. තව පිටින් කවුරු හරි එන්න ඕන බලන්න සූප සාස්ත්‍රේ දාන හැටි බලන්න. තේරුණා නේද? ඉතින් මට මේක කතා කරනකොට කල්පනා වුණේ තමන්ගේ මේ ගෙවල් වල මේ මේ මේ බිරිඳ තමන්ගේ ජීවිතේ දුක් ගැහැටි ඉවසාගෙන සාමාන්‍යයෙන් අද කාලේ අද කාලේ බලනකොට බීගන මිනිස්සෙක් වෙනවනම් නාන්නේ කියන්නේ නැතුව ගන්ධස්සාරේ මිනිස්සු කෙනවනම් කාන්තාවක් බැහැර කරනවනේ. එතකොට මේ බලන්න මේ සත්‍යක්‍රියාව මේ ගණිකාව නාපු නැති ගන්ධස්සාර මිනිස්සෙක් එනවනම් සුවඳ මේ කල 16කින් නාලා රජතුමා එනවනම් ඒ දෙදෙනාටම එකසේ උපස්ථාන කරනවා. ස්වාමීනි මේ අධර්මික එතකොට ඒ ඒ සත්‍ය කියන්නේ ඇත්තට. ඒක ධර්මයේද අධර්මයේද කතාවක් නෙමෙයි ඇත්ත. සත්‍ය කියන්නේ ඒකනේ. එහෙමයි. මොකක් හරි සත්‍යයක්. මම මෙච්චර කාලයක් මිනිස්සයා මට මේ වද දුන්නා මම මිනිස්සයාගෙන් නරකක් හිතලා නැහැ. අන්න සත්‍යයක්. මම යම් දවසක ඉඳලාද දන් දෙන්නේ සංඝයාම සීකරගෙන දන් දෙනවා. අන්න සත්‍යයක්. මම එක නමකට දානේ හදද්දි සිය නමකට දානේ හදද්දි එකසේම සකසනවා. සත්‍යයක්. ඒ වගේ යම් යම් සත්‍ය ක්‍රියා. දැන් අර දැන් කිව්වේ අර විස බසින් නැතිකොට අර අම්මා සත්‍ය ක්‍රියාවේ මං යම් දවසකද බැඳි බැඳ දවසෙම මිනිහා පිරිය වුණා. දැන් බැඳලා බොහෝ කල් මම මිනිස්යාට ඉරියව්වකින්වත් ඒක පෙන්වුවේ නැහැ කියලා. ස්වාමීන් ඒක ලංකාවේ කතා වස්තුවක්ද? ඒක නෑ නෑ. ඒක ජාතක කතාවක්. ඒක ජාතක කතාවක්. එහෙම සත්‍යක්‍රියා කරන ළමයාගේ සර්ප විස දැස්සන්නේ. තව ලංකාව එකක් කියන්නම්. එහෙමයි. ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් ධර්මය අහන්ට ඉඳගත්තා. ඉඳගත්තේ පොළොංගෙක් උඩ. පස්සපැත්ත කෑවා. එහෙම හිමීට අත දාලා පොළොංගගේ ඔළුව අල්ලගෙන දැම්මා මේ තවිකේ උර බෑකේකේ. දාගෙන උන්වහන්සේ දැන් පැත්තක තියලා බණ ඇහුවා. දහම් ප්‍රීතියට විස නගින්නේ නැහැ ඇඟි. එහෙයි ස්වාමීනි. ධර්ම දේශනා ඉවරුණාට පස්සේ සත්‍යයක් ක්‍රියා කළා මම මේ පහන් සිතින්මයි ධර්මයයි වේ සත්‍යයයි. ඒ සත්‍ය අනුභවයෙන් විස බසීවා කියලා තෙල් ටිකක්වත් ගෑවේ නැහැ විස නැහැ. සත්‍ය ක්‍රියාව. කොච්චරනම් සත්‍ය ක්‍රියාව තියෙනවද? දැන් අපි ගත්තොත් එහෙම මහත්තයා මම දන්න අත්දැකීමක්. අපි අඳුරන එක අම්මා කෙනෙක් ඉන්නවා. තරුණ අම්මා කෙනෙක්. ඒ අම්මගේ මහත්තයා නැති වෙලා දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්නේ. ඊට පස්සේ කොමාරි ඒ ගෙදරට ආපු යම් නඩුවක් හරි මොකක් හරි කලබලයකට පොලිසියෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා. ඊට අර පොලිසිය මහත්තයා මේ අම්මට නිතර මේ අනවශ්‍ය විදිහට කතා කරනවා. නමුත් ඒ පොලිසිය මේ මහත්තයා බැහැර කරලා බෑ මෙයාගේ ඉදිරි නඩු කටයුතු වලදී අවශ්‍ය වෙනවා. මෙයා කල්පනා කළා මේ පොලිසිය මහත්තයා තරහ කරගන්න නැතුව මම මොකද්ද මේකට කරන්නේ කියලා. ඒ මහත් ඒ අම්මා රුවන්වැලි මහසෑයට ගිහිල්ලා රුවන්වැලි මහ සුදු මල් වට්ටිය පූජා කරලා වැඳලා කිව්වා මම බැඳ දවසේ ඉඳලම මම වෙන මිනිහෙක් දිහා නරක හිතෙන් බලලා නැහැ. ස්වාමියා මැරුණා මම වෙන මිනිහෙක් පතලා නැහැ. සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් තාත්ත කෙනෙක් දුවේකට තියෙන ගෞරවය ඒ විදිහට අර පොලිස් කාර්යය මං ගැන පිටාවා කියලා. එදා ඉඳලා එදා එදා ඉඳලා ආයේ කෝල් ආවේ නැහැ කො නරක කෝල්. තමන්ගේ දරුවෙකුට වගේ මේ ගෞරවයෙන් කටයුතු කරනවා කිව්වා. දැන් මේ වෙනකොට මේ මහත්ය නරකයි කියලා අපි කිව්වොත් එහෙම නිරේ උපදේශාවින්නාංශ කිව්වා එච්චරේ මිනිහා හොඳයි කිව්වා. කොහොමද සත්‍ය ක්‍රියාව? සත්‍ය ක්‍රියාව. අද ලංකාව බේරගන්න තියෙන එකම විසඳුම සත්‍ය ක්‍රියාව. මොකද එක එක ආයතනෙන් ක්‍රියාත්මක වෙනවනේ මේ තියෙන ප්‍රශ්න සංසිඳව ගන්න. එහෙමයි. ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් විදිහට සත්‍ය ක්‍රියා කරන්න. ස්වාමීන් අවසරයි අර ගණිකාව තුලත් අර මතුණු ගුණධර්මය සිහිපත් කරලා ඒ සත්‍යක්‍රියා කළේ. ඒ පරිද්දෙන් අපිටත් මේ අපේ තුලත් කුඩා කුඩා හරි මතුවෙන ಗುಣධර්ම ඔව් ಗುಣධර්ම ගොඩාක් දුරට ඒකයි මම කිව්වේ අර රැක ගන්න ඕන තියෙන ගුණේ එහෙමයි මම ඒකට උදාහරණයක් කියන්න තරුණ පුතෙක් ඇවිල්ලා අවුරුදු 18ක 19ක විතර පුතේ ඒ පුතා හොඳ ඉස්කෝලේක ඉගෙන ගන්න ව්‍යාපාරික කරන දරුවෙක්. ඒ දරුවා කෙල්ලෙක්ගේ යාළු වෙලා නැහැ. හැබැයි හැම කොල්ලෙක්ම කෙල්ලොත් එක්ක යාළු වෙලා ඉන්න නිසා දැන් මේ කොල්ලට ප්‍රශ්නයක් මේක මම කොහොමද කටයුතු කරන්නේ කියලා. ඊට පස්සේ එයා ඇවිල්ලා මගෙන් ඇහුවා. මං කිව්වා පුතා කොහොමද ඔය අධ්‍යාපනය හොඳින් කරගෙන යනවා කිව්වා. අම්මලා තාත්තලා ගොඩාක් ආදරෙන් මට උදව් කරනවා. ඒ නිසා මං ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියලා. මං කිව්වා පුතා ඔබ පුළුවන් නම් අවුරුදු 25 වෙනකල්වත් යාළු වෙන්න නැතුව හිටපන්. බේරිලා හිටපන්. ඊට පස්සේ යම් දවසක ඔයා විවාහ වෙලා ඔයාගේ ඔයාට දරුවන් ගැන හෝ එනතම ඔයාට පවුලේ හරි ප්‍රශ්නයක් ආවොත් රුවන්වැලි මහසෑය ළඟ ඔබට සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. මං විවාහ වෙනකල් මං වෙන සම්බන්ධයක් පවත්වන්න නැතුව මම මේ උතුම් සීලයක් රැකගෙන ආවා කියලා. එහෙමයි. ඊට පස්සේ මං කිව්වා දැන් බලන්න කොල්ලෝ අතර උඹ බේරිලා ඉන්නා වගේ. කෙල්ලෝ අතරත් බේරිච්ච කෙල්ලෙක් ඇති. ධාතු ධාතු එකතු වෙනවා. දැන් අර පහුගිය දවස්වල අර අර කුණුවarp කියන හාමුදුරුවෝ කුණුවarp කියන හාමුදුරුවෝ එකතු වුණේ. ධාතු ධාතු සෙට් උනේ ගානට. ඒ වගේ සෙට් වෙනවා. ස්වාමීනි අවවාදය නම් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතාම වටිනවා කියලා. පුතේකට වගේම දියණේකට එහෙම අවවාදයක් දරා ගන්න පුළුවන් නේද ස්වාමී? ඔව් ඒකනේ ඉතින් දැන් මෙහෙමයි අපි හෝදුවාව දෙනකොට ඒ ගුණවත් කෙනා ගුණේ ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඒකට මම කිව්වා ඒ ඒ වගේ රැකෙන්න කියලා. ඒ වගේ රැකුණාට පස්සේ ඔයාගේ ජීවිතේ ගොඩාක් සුවපත් වෙනවා කියලා මම උපදෙස් දුන්නා. ඉතින් ඒ වගේ තම තමන්ගේ ජීවිතවලදී යම් ගුණයක් ඇති කරගන්න ඕන. ඊළඟට තව සමහර අය ඉන්නවා බඹසර රකිනවා. ඒ කිසි කෙනෙකුට කියන්න නැතුන් ඒ බඹසර රැකගෙන ඉන්නවා. තව සමහර අය ඉන්නවා නරක වීඩියෝ බලන්නේ නැහැ. ඊළඟට ඒ ඒ වගේ එක එක ಗುಣ තියන අය ඉන්නවා. ඒ ගුණේ රැකගෙන ඉන්නවා. ස්වාමීන් අවසරයි දැන් ඇමරිකාව වගේ රටක් ගත්ත ලෝකයේ වගේ දියුණු රටවල් ඒගොල්ලන්ගේ ආරක්ෂාවට මහානියස්තික අවි ආයුධ වගේ දේ හදන අතරේ අපිට මේ කාරණා තේරිලා Taman ගුණය පුහුණු කරගෙන සත්‍යක්‍රියාව සඳහා සූදානම් වෙනවා කියලා කෙනෙකුට එහෙම ඒ වෙනස නේ ස්වාමිනේ කොහොමද අපි මේ මහත්ය සත්‍යක්‍රියාවලින් වෙන පුදුම සිද්ධියක් කියනනම් ඉස්සර වෙච්ච දෙයක්. ඔන්න මහා බෝධිසත්වයෝයි අපේ මේ බෝධිසත්වයන්ගේ බිරිඳයි බෝධිසත්වයන්ගේ බිරිඳ යසෝදරා. අවශ්‍යයි. සසරේ. ඇයි ඉතින් තපස් රකින්නවා. තපස් රැකලා මේ ජීවිතේ එහෙම ඉන්නකොට මොකද කළේ මේ මේ රාජ්‍යරෝ මේ දෙන්න දැකලා අර ලස්සන රන්වන් ශරීරයකින් යුතු කුමාරිකාව ගැන හිත ගියා. එහෙමයි. හිත ගිහිල්ලා මොනවදෝ වැරද්දකට අර තාපසයා පටලවලා අර මිනිස්සු මැද මෙයාගේ හිස ගසා දාන්න යොමු කළා. ඊට පස්සේ දැන් අර දංගෙඩියට තියලා හිස ගසා දාන්න හදනකොට අර මේ කුමාරි අර තාපසිය සත්‍ය ක්‍රියා කළා. මම පතිවෘතාව රකින්න මම ස්වාමියාට විතරයි ආදරේ වෙන පිරිමින්ට ලාමක ආශාවල් මගේ හිතේ නෑ සත්‍යයි. ඒයි ලෝකපාලක දෙවරුනේ උඹලට මගේ සත්‍ය පේන්නේ නැද්ද කියලා හෙවුවා. සත්‍යවිඳුගේ ආසනේ වුණා උනා මොනවත් කරගන්න වෙලාවක් නැහැ කඩුව උස්සලා. සද්දේඳු අසුරු සැනට කළා රජ්ජුරුව අතන තියලා අර මනුස්සයා ඇත්ත උඩ තිබ්බා. අර උස්සපු කඩුවේ ගහලා බෙල්ල වෙන් කළේ රජ්ජුරුවන්ගේ. එහෙමයි. ඇත උඩ හිටියේ අර සාමසේ. ඉතින් මිනිස්සු කල්පනා කළා සද්දවිඳු පත් කරපු රජුව කියලා එයා රටේ රජ වුණා. මෙහෙමත් අසිරියක් සත්‍යක්‍රියාවෙන් නේද? සත්‍යක්‍රියාවෙන් ඇච්ච දේවල්. අපි බලමුකෝ නාගසේන මහරහතන් වහන්සේ මොනවද කියන්නේ කියලා. අවසරයි ස්වාමී. ඉතින් ඒක මේ කතා ගොඩක් දිග්ගැස්සෙන්නේ. ඉතින් මේක අස්සේ අපේ කතාවත් යනවනේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි මෙසේ මහරජාණනි අර ගණිකාවගේ විස්තරය කියලා සත්‍යයේ පිහිටා යහපත ළඟා කරගත නොහැකි කිසිවක් නැත්තේය. මහරජාණෙනි සිවි රජු විසින් යාචකයාට ඇස් දෙන ලද්දේද දිබ්බ චක්ක උපන්නේද එයා සත්‍යක්‍රියාවෙන්මයි. සූත්‍රයේ යමක් වදාන ලද්දේද එනම් මාංශ චක්කුස නැසුන කල්ලි අහේතුක වස්තුවේ දිබ්බ චක්ක පහළ වෙන්නේ නැහැ කියලා ඒ කරුණ භාවනාමය දිවස් ආරම්භය වදාරන ලද්දේ. භාවනා වශයෙන් වඩලා දිවස් උපද්දව ගන්න එකට තමයි මසැස ඕනන්නේ. එහෙමයි ස්වාමී. සත්‍යක්‍රියාවෙන් ලබන එකට නෙමෙයි කියනවා. මහරජාන්නේ මේ කරුණ මෙසේම දරා ගන්න කියලා කියනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඉතා යහපති ප්‍රශ්නේ ඔබ වහන්සේ ගොඩාක් හොඳින් මේ විග්‍රහ කළා. ලියලා දුන්නා ස්වාමිනී ආශ්චර්යයි අද්භූතයි කියලා මේ ඒ සන්තෝෂයටපත් වෙනවා. ඒ නිසා සත්‍යක්‍රියාව ගැන මේ ඔබගේ තියෙන පැහැදීම ගොඩාක් වැඩි කරගන්න. ඒ වගේම සත්‍යක්‍රියා කිරීම පිණිස හිත හදා ගන්න ඕන. ඒක ගොඩාක් වටිනවා. අපි තවත් කරණ ඉදිරියට කතා කරමු. ස්වාමීනි අපට අවසරයි. අපි කතා කරමින් හිටියේ මහත්ය සත්‍යක්‍රියාව ගැන. එහෙමයි. මම ඒකයි මීට කලින් අර කලින් වැඩසටහනකදී කිව්වේ මේ අපි අපේ සිංහල ජාතියේට කරදරාව මේ මිත්‍යා දෘෂ්ටික මේ බලවේග නිසා සිංහල ජාතිය වඳ කරන ප්‍රශ්න ආවා. ඒව රහස් නිවේනි මහත්තයා කවුරුත් දන්නවනේ. ඒ නිසා අපේ කොල්ලොත් දන්නේ නැතුව සිංහලකම කියලා අභිමානයක් නැහැ අපේ උන්ට. මහත්තයා සිංහල මිනිහට සිංහලකමේ අභිමානයක් ඕන. මම ඒකට උදාහරණයක් කියන්නම්. එහෙමයි ස්වාමී. ඔන්න පුණං අපෝ. පුණං අපෝ සිංහ නිදහස් සටනේදී ඉදිරියට මාව සුද්ධන්ට පුණන් අප්පු අල්ලා ගන්න බෑ. එච්චර තියුණු හැකියාවක් සතුරාගෙන් බේරි සතුරාව මැඩපවත්වන හැකියාවක් පුණන් අප්පුට තිබ්බා. සුද්ධන්ට තුවක්කුවෙන් ගහලා නව දිනක් ඇවිල්ලා පුණන් අප්පු මුණ ගැහෙන්න ඕන කියලා කැලේ මැදි පුණන් අප්පු ළඟට ඇවිල්ලා කිව්වා අපි ජාති වෙනුවෙන් සිංහල මිනිස්සු. එහෙමයි. ජාතිය වෙනුවෙන් අපි කටයුතු කරමු මෙහෙමයි කියලා පුණන් අප්පු සතුටු වෙලා මෙයාලට කතා කරලා පුණන් අප්පු විශ්වාස කළා. දැන් සිංහල මිනිස්සයාගේ තියෙනවනේ විශ්වාස කිරිල්ල. ඊට පස්සේ විශ්වාස කරලා කතා කරලා කාලා බීලා එකට රෑ කෑවා. කනකොටම 6 දිනක් විතර ඔය තැන් තැන් වල බුදිය ගත්තා. ගල් ගුහාවේ. අර අය තවත් රෑ වෙනකන් කතා කරනවා. ඒ කට්ටිය නිදාගත්තා. පුණන් අපුත් නිදාගත්තා. නිදාගෙන ටිකක් වෙලා යනකොට අරුන් දෙන්න ඇහැරලා පුණන් අපුගේ අතපය අල්ලගෙන ගැට ගැහුවා අර කට්ටියම එකතු වෙලා. ඒ නව දෙනා පුණන් අපු අරන් ගියා සුද්ධෝ ළඟට. සුද්ධෝ කලේ අර ඔක්කොම ටික මේ හිරියට දැම්මා. ගෙනිච්ච නව දෙනා. නව දෙනා වස්තුව ගන්න ගෙනිච්චේ. ඔය පාවදුන් ඕවානේ පාවදින් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය පරම්පරාවලින් එන අය තවමත් ඉන්නෝනේ මහත්තයා. ඕවා ගිලේ තියෙනවානේ. මොන කොණන් අප්පුගේ ලේත් තියෙනවා. පාවදුන්නේ උන්ගේ ලේත් තියෙනවා. දෙගොල්ලම ඉන්නවා. ඊට පස්සේ මොකද වුනේ? පුණන් අප්පු අල්ලගත්තා. අල්ලගෙන මේ රටෙන් පිටවල් කරන්න ඕන කියලා මේ පිටරටකට ගෙනියලා මට ඒ රටේ නම මතක නැහැ. ගිහිල්ලා හිරේ දාලා තිබ්බා. ඒ හිරේ දානකොට පුණන් අප්පු සක්මන් කර කර සක්මන් කර කර ඉඳලා තියෙන මුළු ජීවිත කාලෙම. අනේ නිකන් ඉඳගෙන මේ බකන් නෙලාගෙන මට මොකද්ද මේ උනේ කියලා එහෙම නෑ සිංහලයා. ඒ හිරේ සක්මන් කර කර ඉඳලා කොච්චර පුණන් අප්පු අයසට ගියාද කියනවනම් ඔළුව පාස් වෙලා මේ බිම බිමට ගෑවෙන්න ළඟයි කියන කොණන් අප්පුගේ කොන්ද. එහෙමත් ඒදී සක්මන් කරනවා කියනවා. ඒතර සක්මන් කර කර ඉද්දී ඒ දොරට පාලකයා සමච්චලයට අහලා ඈනිල මේ උඹ මොනවද බං හොයන්නේ කියලා. ඒ සමච්චලයට කොණන් අප්පු කියලා මේ ඔව් බං මම හොයනවා. මං හොයන්නේ මගේ නැති වෙච්ච සිංහලකම කියලා. මම මේ සක්මන් කර කර හොයන්නේ මගේ නැතිවෙච්ච සිංහලකම. කොහොමද සිංහලකම? ඒතර සිංහලකම මිනිහට තියෙන්න ඉපෑ. ඒතර ඒව මොකෝත් නැතුව කොහෙන් හරි බඩ පුරව ගන්න පුළුවන් නම් කොල්ලොට කියලා කොත්තු කෑවා. එහෙමයි. මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දිමොත් මේ රටේ කෙල්ලොට ඇඳුම් ගන්න යන තැන් බලන්න. එහෙමයි. ඒතර මුම්ම ගිහිල්ලා යට ඇඳුමේ ඔක්කොම ටික ගත්තා. එහෙමයි. ඒ ඊට පස්සේ දැන් ඒ ඇඳුම් වලම වඳ බෙහෙත් තියෙනවා අරක තියෙනවා මේක දෙනවා කියලා දැන් කියනවා. කොත්තු වලට වඳ බෙහෙත් කවලම් කළා කියලා කියනවා. ඒතර අපේ උම්මනේ මේවා කෑවේ. ඊට පස්සේ දැන් මහත්තයා අපි දන්නේ ඉන්න අයගෙන් කාට කාට ප්‍රශ්න වෙලාද කියලා. බැන්දට පස්සේ තමයි රත් වෙන්නේ අවුරුද්දක් දෙකක් යනකොට. මෙන්න මේකෙන් වළක්වා ගන්නත් තියෙන්නේ සත්‍යක්‍රියාව. ඒ නිසා තමයි මම කිව්වේ මේ සියලු වසවිස නැසන මහා තේජසත් තියෙන ඊළඟට සොඳුරු දරුවපත් වෙන සුවසේ දරුවන් බිහි කරන මහා තේජසක් පිහිටි රහතන් වහන්සේ නමක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමීන් ඒ නිසා අඟුලිමාල මහන්සෑයේ හැදෙන නිසා ඒවට ගිහිල්ලා දාසකම් කරන්න. දාසකම් කරන්න කියන්නේ ශ්‍රාවකත්වයේ පිහිටලා වැඩ කරන්න. එහෙමයි. දහඩිය හෙලන්න. අවංකව වැඩ කරන්න. එතනක් ගිහිලා මේ නිකන් අඟර දඟර පාලා ලව් පළහිලව නැතුව අවංකව බුදුගුණ කියාගෙන අඟුලිමාල පිරිත කියාගෙන එතන වැඩ කරන්න. ඊට පස්සේ යම් දවසක ඔබගේ විවාහයේදී සත්‍යක්‍රියා කරන්න පුළුවන්. අඟුලිමාල සෑයට අපි දරදී ඇද්දා කියලා. එහෙමයි සාම. ඊට පස්සේ ඔයාලගේ ජීවිත කරුණ ළමයිගේ දරුවා හදන කාලේනකට අඟුලිමාල සෑයත් හැදිලා. එහෙමයි සාම. ඒ සෑය ළඟට ගිහිල්ලා පූජාවල් තියලා තමන්ගේ ජීවිතේ පින්වන්ත දරුවෙක් ගැන හිතන්න පුළුවන්. ඒ සත්‍යය හදාගන්න. එහෙමයි ස්වාමී. ඊළඟට සත්‍ය ක්‍රියාවක් කියන්නේ සැඟවිච්ච ගුණයක් සංගවාගෙන තියාගෙන ඉන්නවා අය. කාටවත් කියන්නේ නැතෝ. ඒ ගුණේ කියන්නේ දුසා. ඒ ගුණේ ප්‍රකට කරන්නේ නැහැ. ප්‍රකට කරන්නේ නැති ධර්මද සත්‍යයේ ආනුභාවය වැඩි. එහෙමයි. ඒ කියන්නේ ගුණයක් විදිහට. ගුණයක් ගැන මේ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඒ රකින්න බඹසරක් හෝ රකින්න සීලයක් හෝ ඊළඟට ඉවසීමක් හෝ සමහර ගෙවල් වල තියෙන නැන්දාමකින් ප්‍රශ්න එනවා ඊළීට ඉවසනවා ඒවා ಗುಣ එහෙමයි ස්වාමීනි. සමහර ගෙවල් වල තියෙන නෑන්ලා නෑන්ලා එක ගෙදර ඉන්නවා කවදාවත් රණ්ඩු වෙලා නැහැ එහෙමයි. ඒවා ಗುಣ එහෙයි. මට දැන් අර කොළඹ මෑණි කෙනෙක් කිව්වා ඒ පවුලේ දරුවෝ හතර දෙනා හතර විදියක් එහෙයි. කවදාවත් ඒ අම්මා ඒ හතර දෙනාට හතර විදියකට සලකලා නැහැ එහෙමයි ස්වාමීනි. ආන්න ඒවා ಗುಣ ඒවා සත්‍යක්‍රියා කරන්න පුළුවන් එහෙයි ස්වාමීනි. ඒ වගේ මොන හරි ගුණයක් හදාගන්න. ඊට පස්සේ තියෙනවා දැන් ඔය කියන්නේ සමහර පෞල් ජීවිත තියෙනවා. අනේ අපි වැන්ද දා ඉඳලා තෝන් නොදකින් කියාගෙන නැහැ. සමහර දරුවෝ කියනවා අපි කවදාවත් අපේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනව දැකලා නැහැ. ඒවා ගුණ. කවදාවත් මං අපේ අම්මට මේ උඹ බම්බලන්තෝ නුඹ කියලා කතා කරලා නැහැ. ඒ කියන්නේ උඹ බම්බලන් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රාමීය විවාහේ සාමාන්‍යයෙන් තියෙන ඔබ බම්බුලා. ඒ වෙනුවෙන් දැන් සාමාන්‍යයෙන් කොළඹ පැතිවල වාගේ ඒවා පාවිච්චි කරනකොට රෆ් එකේ පාවිච්චි කරන්නේ සැරට. එහෙමයි ස්වාමී. එතකොට ආන්න එතන ප්‍රශ්නයක්. ඒ වගේ මම මේ මම අම්මගේ හිත රිද්දලා නැහැ. ස්වාමීනි අර අපි ගියවර කතා කරා මේ ජාලිය ක්‍රිෂ්ණ කියන කතා පුවත් අපිට මතක් වුණානේ විශ්වන්තර ජාතකේ. ඉතින් අර මේ පියසෙනහස කතරම්ද කියන කාරණාව දැන් අපේ දරුවන්ට එපරිද්දෙන් අපේ මව්පියන්ට ස්නේහවන්ත වචනේ පවත්වන්න ආදි වශයෙන් මේ කටයුතු කරන්න පුළුවන් නේද ස්වාමීන් නිරන්තරයෙන්. ඒක දැන් ආයෙ ඊළඟට තව එකක් මට මතක් වුණා. එහෙමයි. මහත්තයා ඒ කියනකොට තමයි ඒක මතක් වුණේ. දැන් ඒකේ තියෙනවා හලාහල විසක් පවා සත්‍යක්‍රියා කරලා ඒ විස නැති කරන්න පුළුවන් කියලා මේකේ තිබ්බනේ. එහෙමයි. මහත්තයා අපිට බැරිද දැන් අපි පෑන් වීදුරුවක් දෙනකොට අපි කියමු තමන්ගේ පුතා දඩබ්බරයි. නැත්නම් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. අම්මට බැයිද මව්ගුණේ අදිෂ්ඨාන කළ පෑන් වීදුරුවක් දෙන්නේ? එහෙමයි. අනේ ස්වාමීනි අර අපේ සෙත් වේවා වැඩසටහන ලක්තිරු ගුවන් විදුලි ඔස්සේ අපි සිදු කරන එතනදිත් මව්වරු විමසන කාරණාවක් තමයි පුතා දඩබ්බරයි දුව දඩබ්බරයි. ඒක තමයි මව්ගුණේ අදිස්ථාන කරන්න. මම මේ දරුවා අවංකවම මව්ගුණේ පිටලා බිහි කරපු බව සත්‍යයි. මේ දරුවාගේ අයහපත මම කැමති නෑ සත්‍යයි. වරදින් මුදවා ගන්නමයි මේක කරන්නේ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මේ දරුවා වරදින් අත්මිදිත්වා කියලා අදිෂ්ඨාන කරලා දෙනවා පෑන් ඉතුරුව. එතකොට ඒ සත්‍ය විහිදනවානේ. ඊට පස්සේ ඒ සත්‍යානුභවයෙන් සෙත් වෙනවා. එතකොට ඒ වාගේ දේවල්. ඊළඟට තමයි මේ හැම පැත්තම තියෙන දැන් සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලෝ යාළු සම්බන්ධකම් පවත්නකොට අද කාලේ හරියට තියෙන ප්‍රශ්නේ තමයි හදිහුණියම් කරන. මේ මිනිස් ඔක්කොම අහිංසකයිනේ හදිහුණියම් කරන්නේ. පහුගිය දවස්වල අර බෝම්බ පුපුරා පුපුරා ගියා එකෙක් පොල් ගැහුවේ නැහැ. එකෙක් පඳුරක් ගැට ගැහුවේ නැහැ. උන්ට එකෙක් හුනියමක් කළේ නැහැ. අහිංසක අපිටම තමයි ඔය හැම පොල්ගිරියක්ම ඔළුවේ ගහන්නේ. නේද? ඉතින් ඔය වාගේ මම මේ ළඟදීන් තරුණ පුතේ මේ තරුණ පුතේගේ පර්ස් එකේ කිස් ටිකක් මේ යාළු වෙච්ච මේ දැන් හිතවතෙකුට අහු වුණා දැන් පර්ස් එක බලනකොට. ඇයි මේ යාළු වෙච්ච කෙල්ල එක කතා කර කර ඉන්නකොට කෙල්ලන්ටත් ආයේ කොල්ලෙන් ළඟට ආවට පස්සේ කොණ්ඩයක්වත් මතක නැහැ මෙලෝ ජීවිතය මතක නැහැනේ මහත්තයා. ඉතින් ඊට පස්සේ අර කොණ්ඩේ කපාගෙන හිමීට අත දාලා කොණ්ඩේ කපාගෙන පර්ස් එක දානවා. මොකද කෙල්ල යම් දවසක බෑ කිව්වොත් හුනියම් කරන්න. ඊට පස්සේ මගෙන් ඇහුවා ඒ කන්තිය අනේ හඳුරන්නේ මෙහෙම එකක් කරලා තිනවා මොකද කරන්නේ දැන් කොල්ලා දැක්කේ නැහැ ගදන්නේ නැහැ කිව්ව පර්ස් එක මං කෝ ඔය අහල පහල නැද්ද ඇහුවා ආච්චිලා ඉන්නවා කිව්වා ඔය ආච්චි කෙනෙක්ගේ කෙස් ටික ඕකට දාලා ඕකේ තියෙන කරස් ටික මාරු කරපන් කිව්වා. මම ඉතින් hina වීඩියෝට කිව්වේ ඒක ඇත්තටම කළා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඒවා ඊළඟට තමයි චොකලට් මේවා දෙනවා. මට මතකයි මං ඉස්කෝලේ ජීවිතේදී මට මතකයි මගේ යාළුවත් එක්ක ගමේ කොල්ලෙක් මේ මචං වරෙන් කියලා කතා කළා. කතා කළාට පස්සේ මා දැන් මා මගෙන් බැහැර කළා. ඒතර නමුත් මගේ කන ගියා ඒ පැත්තට. එහෙමයි. කිව්වා මචං මම බොහොම ආරේ මේක කරගත්තේ බොහෝ සල්ලි ගොඩක් වියදම් වුණා. කහ පාට එකේ තියෙන්නේ මේක කොහොම හරි කෙල්ලට දීපන් කියලා. මෙයා ගොඩාක් ඈතක ගිහිල්ලා සීනි ඇටයකට වුණියමක් කරලා දීලා මේ ඉස්කෝලේ කෙල්ලට දෙන්න. අපේ පන්තියේ ළමයි. ඊට පස්සේ මොකද උනේ මට මේක ඇහුණා. එතකොට මං අර කොල්ලා කාටද බැල්ම හිලන්නේ කියලාත් මං දන්නවා. මම එදා පහවදා කලින් ඉස්කෝලේ ගිහිල්ලා අර කෙල්ලට හම්බෙලා කිව්වා මේ අද උඹට මොන හරි හම්බ වුණොත් එහෙම එතන කහපාට දෙයක් තිබ්බොත් උඹ ඒක මට දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න දවල් මේ ඉන්ටර්වල් වෙලාවේ කෙල්ල මට ඇවිල්ලා කිව්වා මේ හරි වැඩේ බං මේ දුන්න මේ මේ චොක්ලට් ටිකක් දුන්නා ඒකේ කහපාට එකක් තියෙනවා මට කන්න මේ දෙන්නේ ඒක කිව්වා. හැබැයි මේ ඔයා එපා කියපු නිසා මං කෑවේ නැහැ කිව්වා. මං කෝ ඒක දියම් මට කියලා මං එක ගත්තා. දැන් ගොල්ල බයින ඇති හුනියම වැඩ කළේ නැහැ කියලා. ඉතින් මං මං කරගත්ත පින පවුනේ අර කෙල්ලෝ. ඉතින් ඔය වාගේ වෙලාවක සැකසහිත දෙයක් තිබ්බොත් අන්න ඒ වෙලාවට සත්‍ය ක්‍රියාවෙන් පුළුවන් ඒක අපි දන්නේ නැහැ මේ කනබොනේ වගේ විස්තර. සත්‍ය ක්‍රියා කරන්න ඕන බොද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාවයෙන් මට මේ විසක් නොවේවා කියලා සැකසිත ආහාර ගන්න එන්නේ. එහෙමයි. ඒ සත්‍යය පිළිහිටන වැඩ කරන්නේ නැතු වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ සත්‍යක්‍රියාව ප්‍රායෝගිකව යොදවා ගන්න කියන කාරණාව තමයි මම මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. අඟුලිමාල මහසෑය පිළිබඳවත් එහෙම අදහස් දරාගෙන ආ ඊට පස්සේ දැන් මම අර ආයේ කියන්නේ ගියේ ඉතින් ඒ විදිහට අඟුලිමාල සෑයට දාසකම් කරලා වැඩ කරලා උදව් කරලා ඊළඟට ඒ වගේ කළා පින් කරව ගන්න පුළුවන් තරම්. අවංකව මහා ලොකු පිරිසක් නෙවෙයි ඉස්සල්ලා දුරකතනෙන් කතා කරලා අසපුවට එන පිරිස මේවා කරලා අනන්‍යතාවයේ අයිඩෙන්ටි ඔක්කොම ටික මේවා කරලා අසපුවට ගිහිල්ලා උදව් කරන්න. ඉතින් උදව් කරලා පින් පුරව ගන්න. තමන්ගේ ජීවිතේට නේද? අනේ පව් මේ සිංහල ජනතාව බේර ගන්න ඕන. ඉතින් ඒකයි ඒත් එක්කම අර සත්‍යක්‍රියාවට සමගාමීව මලකුඩුවෙන් මිදීම කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ පොත් වහන්සේගේම. එහෙමයි. මොකද දැන් අපිට ඊළඟ තියෙන ප්‍රශ්නේ මව්කුස පිරිසිඳ ගැනීම කියලා ඒක දීර්ඝ මාතෘකාවක්. එහෙමයි. ඒක තනි වැඩසටහනක් කතා කරන්න නැත්තම් හොඳයි. අනිතක මේ සත්‍යක්‍රියාවට සමගාමීව යන්නේ කන්නේ පිරිත. එහෙමයි ස්වාමී. පිරිත කියන්නේ සත්‍යයක් නෙවෙයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ගෙන් අහනවා මේ මිලිඳු රජුරෝ කියනවා යම් මේක තියෙන 97 පිටුවේ දෙවෙනි පොතේ 97 පිටුවේ යම් තැනක මරණය නැමැති මල පුඩුවේ මිදෙයි නම් ඒබඳු තැනක් අහසෙත් නැහැ මොහොතෙත් නැහැ කඳු විවරයකත් නැහැ ඒබඳු කිසිම තැනකින් මරණයෙන් නම් බේරෙන්න බෑ කියලා බුද්ධ වචනයක් තියෙනවා එහෙමයි නාගසේන මහරහතන් වහන්සේගේ මිහිඳු මිලිඳු රජුව අහන්නේ කියන්නේ අහසේ පොළොවේ ගුහාවක මොහොතේ කොහෙවත් ඉඳලා මරණයෙන් ගැලවෙන්න බෑ ඒ වුණාට ඔබ වහන්සේලාම කියනවා ආරක්ෂාව පිණිස රතන සූත්‍රයේ කරණීයමෙත සූත්‍රයේ කන්ද පිරිත මෝර පිරිත දජග්ග පිරිත ආටානාටි පිරිත අඟුලිමාල පිරිත ආදී පිරිත් මේ ඔබ වහන්සේලා පාවිච්චි කරන්න කියන ආරක්ෂාවට. ඉදින් ස්වාමීනි කොහේවත් ඉඳලා මරණයෙන් ගැලවෙන්න බෑ කියලා බණක් තියෙනවා නම් ඒ වගේම කරදර වලින් මිදෙන්න පිරිත් කියන්න ඕන කියලා කියනවා නම් ඕක දෙකක් මේ. ඔය දෙක කොහොමද ගැලපෙන්නේ කියලා ඇහුවා. ඕන ඔබ වහන්සේලාගේ ওই බණ දෙක දෙවිදිහක් දැන් පුළුවන් නම් විස්තර කරලා දෙන්නකෝ එකක් කළා. ගැළපෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ කර්මයෙන් ගැලවෙන්න තැනක් නැහැ කියලා වදාලා. මරණයෙන් ගැලවෙන්න තැනක් කොහෙවත් නැහැ කියලා වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආරක්ෂක පිරිස් වදාලා ඒ ආරක්ෂක පිරිත් වදාලේ දැන් විශේෂයෙන් මහත්ය ආරක්ෂක පිරිත් විදිහට පාවිච්චි කරන්නේ රතන සූත්‍රයේ, කරණීයමෙත සූත්‍රයේ, කන්ද පිරිත, මෝර පිරිත, දජග්ග පිරිත, ආටානාටි පිරිත, අඟුලිමාල පිරිත. මම මේවා ගැන දීර්ඝ විස්තරයක් කරන්නේ මොකද මහා අපි මේ ශ්‍රද්ධා රූප වාණිය සහ වෙනත් වැඩසටහන් ගොඩකදී මම ওই පිරිත් ගැනම ගොඩක් දේශනා කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ගොඩාක් අය පිරිත් හය පාවිච්චි කරනවා. ඒ නිසා ගොඩක් විස්තර කියන්න යන්නේ. ඉතින් ඒ ඒ විදිහට ආරක්ෂක පිළිත් දේශනා කළේ ආයස ඉතුරුන වයස ඉතුරුන අකුසල කර්මයෙන් නොඇසී ගිය තැනැත්තාට මහරජාණෙනි ආයුෂය අවසන් වූවහුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැහැ ආයුෂ ඉවර වෙලා නම් පිරිත් කියලා හරියන්නේ නැහැ කිව්වා ඊට පස්සේ කර්මය බලවත් වෙලා නම් පිරිත් කියලාත් හරියන්නේ නැහැ කිව්වා ඊට පස්සේ අකුසල කර්ම වලින් හිත වැහිලා නම් පිරිත් කියලා තේරුම් ගන්නෑ කිව්වා මහරජාණනි අතුකොළ වැටි ගිහිල්ලා මැරිච්ච ගහකට වතුර දැම්මා කියලා පණෙන්නේ නැහැ කිව්වා. එහෙමයි ස්වාමී. හැබැයි රජතුමනි එහෙත් මහරජතුමනි බෙහෙත් වලින් හෝ පිරිත් වලින් හෝ ගෙවි ගිය ආයුෂ ඇත්තෝගේ පැවැත්ම පිණිස ක්‍රියාවක් උපක්‍රමයක් කරන්න පුළුවන්. හේ මැල වෙලා තියෙනවා. ඒකට වතුර දැම්මත් වැඩ කරනවා. ඒ වගේ මහරජාණනි පොළොවේ යම්තාක් ඖෂධ බෙහෙත් ඇද්ද ආයුෂ ගෙවි ගිය තැනත්තාට බෙහෙතින් කළ යුතු දේ සිද්ධ වෙන්නේ ආයුෂ ඉතිරි වූ තැනත්තාටම තමයි මේ ලෝකේ බෙහෙත් කියලා තියෙන්නේ. හැබැයි ආයුෂ ඉතුරු වෙච්ච කෙනාට තමයි බෙහෙත වැඩ කරන්නේ. ආයුෂ නැති කෙනාට නෙවෙයි. ඒ විදිහම තමයි පිරිත වැඩ කරන්නේ ආයුෂ තියෙන හිත පහන් වෙලා තියෙන ඊළඟට කර්මයෙන් හිත වැහිච්ච නැති අයට තමයි පිරිත වැඩ කරන්නේ. මහරජාණෙනි යම්සේ ගොවියෙක් වීකරල් පැසී මියගිය කල්ලි ඇල දොළවල් වලින් වතුර හරවනවාද කියලා ඇහුවා. නෑ කිව්වා. වැඩක් නෑ කිව්වා. හැබැයි ගොයන් හදලා මෝරනකොට මේ ගහ හැදීගෙන එනකොට වතුර හැරෙව්වොත් වැඩ කරන්නේ නැද්ද කියලා ඇහුවා. වැඩ කරනවා කිව්වා. ආන් මේ වගේ කියනවා දෙවුණු ආයස ඇත්තාට කොහොම කොහොමත් මිය යනවා. ආයස ඉතිරි වී සිටින කෙනා කොහොමත් ජීවත් වෙනවා. එසේ ඇති කල්ලි ඊට මේ රජුරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා කියන විදිහට මැරෙන එක කොහොමදත් මැරෙනවා ඉතුරු වෙච්ච එක්කෙනා කොහොමදත් ඉතුරු වෙනවා කිව්වා. ඒ නිසා පිරිතක් කියලා අමුතුවෙන් දෙයක් ඕනේ නැහැ කිව්වා. මහරජාණෙනි බෙහෙත් වලින් වළක්වාගත් රෝග දැකලා තියෙනවද ඒවෝ? බෙහෙත් වලින් සුව වෙන රෝග දැකලා තියෙනවා. අනේ ස්වාමීනි සුව වෙනවා කියලා ගොඩාක් රෝග. ඉතින් මහරජතුමනි පිරිත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැති කියන කතාව ඒකෙන් බොරු වෙනවනේ කිව්වා. ඇයි බෙහෙත් වලින් මුල් ලෙඩ සුව වෙන්නේ? එහෙමයි. කිව නාගසේනයන් වහන්සේ වෛද්‍යවරුන්ගේ උපක්‍රමයෙන් බෙහෙත් හේත් පානය කිරින් ආලේප කිරින් ආදී දකින්න ලැබෙනවා. ඒ හේතුයෙන් උපක්‍රමයෙන් රෝග නැති වෙනවා. මහරජාණෙනි පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දයේ ඇසේ දිව වියලේ සිත පෙරලේ උගුර ආතුර වෙයි ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිදේ සියලු අන්තරායෝ පහවෙති මේකෙන් තියෙන මහත්යක් ගොඩාක් පිරිත වැඩ කරන්නේ පිරිස කියන කෙනාට. කෙනෙක් කෙනෙක් බැරිම වෙලා නම් එයාට සෙත් පතනවා. එයාගේ සත්‍ය සත්‍ය බලයෙන් පිරිත්වලානුභාවයෙන් හොඳම දේ තමන් පිරිත් කියන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්. දැන් මේ තියෙන දිව වියලෙනවා කියන්නේ ආහන කෙනාගේ අය. එහෙමයි ස්වාමී. සිත පෙරලෙනවා කියනවා. ඒ හිතේම වැඩ කරනවනේ මේක. උගුර ආතුර වෙයි. දැන් මේ මම බන කියලා උගුර රෙදෙන්නේ. ඒ වගේ ඔවුන්ගේ පිරිත පවත්තන කල්ලි සියලු රෝගාබාධ සංසිඳ වෙනවා. එහෙමයි. ඊට පස්සේ මහරජාණෙනි සර්පයෙක් විසින් දෂ්ට කළාට පස්සේ මන්තර වලින් සර්ප විස බස්සනවා දැකලා නැද්ද ඇහුවා. ස්වාමීනි දැකලා තියෙනවා කිව්වා. මේ ලෝකේ තියෙන පෘතජන ලෝකේ මන්තර වලින් විස බස්සන්න පුළුවන් නම් ලෝකේ පරම සත්‍ය දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ පිරිත් බලෙන් බැරිද ඇහුවා. මේ ලෙඩ රෝග සංසිඳවන්න. විශ්වාසය නේද ඕනන්නේ. එහෙමයි. විශ්වාසය ඕනන්නේ. කියනවා මහරජතුමනි පිරිතෙන් අහලා නැද්ද ඇහුවා බෝසත් මොනරා පිරිත් පාවිච්චි කළා මෝර පිරිත අවුරුදු 700ක් මල පුඩුවකට වැටෙන්නේ නැතුව හිටියා කියලා මතක නැද්ද ඇහුවා. අනිල් ස්වාමීන් අහලා තියෙනවා කිව්වා. බලන්නකෝ පිරිතින් කරන දේවල්. මහරජාණනි බිහිසුණු රකුසෙක් සිය බිරිඳ රැක ගැනීම පිණිස කරඬුවක බහගිල කුසී රඳවා ගනී. එකල්ලි එක්තරා විද්‍යාදරයේක ඒ බිහිසුණු රකුසාගේ මුඛයෙන් කුසට පිවිස ඒ බිරිඳ සමග හැසිරේ. යම් විටකේ රකුසු බිහිසුණු රකුසා ඒ දැනගත්තේද කරඬුව වමාර ඇර බැලුවේය. කරඬුව විවර කළ සැනින් විද්‍යාදරයා කැමැති අවිරෙන් පැන ගියේය. එසේ ස්වාමීනි දෙවියන් සහිත ලෝකයක ප්‍රසිද්ධයි කියනවා. ওই කතාව ප්‍රසිද්ධයිනේ. ඊට පස්සේ මහරජාණන් විද්‍යාදරය රකුසාගේ ග්‍රහණය මිදුනේ මන්ත්‍ර බලයෙන් නෙවෙයි දානවා. විද්‍යාදරය කියන්නේ මන්ත්‍ර බලෙන් අහසෙන් යන එක. යකාගෙන් බේරුණා මන්ත්‍ර බලෙන් අහසෙන් ගිහිල්ලා. මන්ත්‍ර වලින් එක කළේ කිව්වා. ඉතින් මේ ආශ්‍රිතව පුදජන ලෝකේ තියෙන මන්තර ඔහොම වැඩ කරනවා නම් බුදු කෙනෙක්ගේ මුවෙන් පිට වුණ පිරිත් බලය කොහොමද කියලා. එතනම කරුණ සහිතව නාගසේන මහරහතන් වහන්සේ මේක විස්තර කරන්නේ. ඊට පස්සේ අහනවා අහලා නැද්ද කියලා ඇහුවා. තවත් විද්‍යාදරයෙක් බරණැස් රජුගේ අන්තපුරි අගමහිෂි සමග නොමනා සම්බන්ධයක් පැවැත්වුවේය. ඔහු අල්ලා ගැනීමට පැමිණි කල්ලි සැනකින් මන්ත්‍ර බලයෙන් නොපිනී ගියා කියලා අහලා නැද්ද ඇහුවා. කියන්නේ ඒ කාලේ මේ ජනප්‍රවාදයේ තිබ්බ කතාවයි. ඊට පස්සේ ස්වාමීනි අහලා තිනවා කිව්වා මන්ත්‍ර බලෙන් ඔහොම කරන්න පුළුවන් නම් බුදු කෙනෙක්ගේ මුවෙන් පිට වුණ පිරිත් වලට බැරි දැහුවා මනස ඇසුවපත් කරන්න. ඊට පස්සේ ඇහුවා මහරජාණෙනි පිරිත ඇතමෙකුට රජුරු ඇහුවා ස්වාමීනි ඔක්කොටම ওই පිරිත වැඩ කරනවද? ඇතමෙකුට පිරිතේ ආනිසංස සැලසෙනවා තවක් කෙනෙකුට සැලසෙන්නේ නැහැ. කොයි වගේ ස්වාමීනි පිරිත මේ මේ පිරිතේ ආනිසංස සැලසෙන්නේ කියලා. ඇහුවා රජතුමනි ඔබ අහලා නැද්ද කෑම වැඩිපුර සාමාන්‍ය කෑමක් කෑවොත් මිනිසෙකුට 50ක් එනවනේ. වැඩිපුර කෑවොත් මොකද වෙන්නේ? ස්වාමිනේ මැරෙන්න උනක් පුළුවන් කිව්වා. එතකොට මැරෙන්නේ ආහාරය නිසාද හෙව්වා. නෑ ස්වාමිනේ ආහාරයේ කෘත්‍ය කරනවා මෙයා වැඩිපුර කාපු නිසා කියලා. ඒ වගේ පිරිතේ ආනිසංසය තියෙනවා. හැබැයි කෙනෙකුට වැඩ කරනවා කෙනෙකුට වැඩ කරන්නේ නැහැ. කොයි වාගේ අයද පිරිත වැඩ කරන්නේ නැත්තේ? කියනවා රජතුමනි මේ අවසාන කොටස දැන් මෙතන විස්තර කරන්නේ රජතුමනි යම් කෙනෙක් මේ තුන් කරුණකින් පිරිතේ ආරක්ෂාව සැලසෙනවා. කර්මයෙන් වැහිලා නැත්තම්, කෙලෙසුන්ගෙන් හිත වැහිලා නැත්තම්, විශ්වාසයේ තියෙනවා නම් එයාට පිරිත වැඩ කරනවා. කර්මයෙන් වැහිලා නම් කෙලෙසුන්ගෙන් හිත වැහිලා නම් විශ්වාසයේ නැත්තම් පිරිත වැඩ කරන්නේ නැහැ කියනවා. ගොඩාක් අය මේ පිරිතේ ආනුභාවය එන්නේ නැත්තේ විශ්වාස නැහැ. එහෙමයි ස්වාමීනි. මට නම් විශ්වාසයි පිරිත. ඒ නිසා මම දැකලා තියෙනවා පිරිත නිසා සුවපත් වෙන අය මම දැකලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මහත්තයා අවසාන කොටස කියනවා කියනවා අම්මා කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරන්න බැරි දානවා අම්මද. අම්මා කොච්චර දරුවා ආරක්ෂා කරනවද නේද? මඳුරේකටවත් එන්න දෙන්නේ නැහැ. ඔය ළමයා වැරද්දක් කළා රජුරෝ හිරේ දානවා. ඒකට වැරද්දක් කළා පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන හිරේට දාතින් අම්මට පුළුවන් දේව බේරගන්න. බෑ කිව්වා. හේතුව දරුවා වැරද්දක් කළා. හැබැයි අම්මා කියන්නේ කවදත් රකින්න කෙනා. ඒ වගේ තමයි පිරිත අම්මා කෙනෙක් වගේ කිව්වා. ඒ වුණාට ළමයා වැරද්දක් කළොත් කරන්න දෙයක් නැහැ කිව්වා. ඒ නිසා විශ්වාසය නැත්තම් එයාගේ කර්ම බලවේගය වැඩි නම් එයාගේ හිතේ කෙලෙස් වැඩි නම් රාගේ වැඩි රාගයෙන් පිරිත් අහනවා. තරහා ගිහිල්ලා පිරිත් අහනවා. නිදි කිර කිරා පිරිත් අහනවා. පිහිටන්නේ නැහැ පිරිත් අහන බව. ඉතින් ඒ නිසා කියනවා මහරජතුමනි ඒ අයගේ වැරද්දක් කියනවා යම්කිසි කෙනෙක් සිත පහදවාගෙන කර්ම බලවේගින් තියා වැහිලා නැත්නම් ඊළඟට සිත පහදවාගෙන විශ්වාසයෙන් පිරිත් අහනවා නම් ඔහුට පිරිතේ ආනිසංස එනවා කියනවා ඒක ඒකාන්ත සත්‍යයක් කියනවා ඒ විදිහට තමයි පිරිත් කියන්නේ ස්වාමීනි අර අකුසල් දුරු කරගෙන තමන්ගේ හිතේ තියෙන මේ පිරිතේ ආරක්ෂාව සලසා ගන්න තියෙන මේ වාසනාව අපි ශ්‍රාවකෙන් විදිහට මේ කොහොමද ඒ ගැන වටහා ගන්න ඕන කවුරුද ස්වාමීන් ඒ දැන් ඒ අර දැන් මෙහෙමයි පිරිතේ ආනිසංශය තමන් කරා එන්න නම් අර කරුණු තුන තියෙන්න ඕන. විශ්වාසය තියෙන්න ඕන. තමන්ගේ ජීවිතේ කර්මෙන් වෙහිලා නැති බව තියෙන්න ඕන. කෙලිසුන්ගෙන් හිත වෙහිලා නැති බව තියෙන්න. දැන් කර්ම බලවේගය අපිට තේරෙන්නේ නැහනේ. හොඳම දේ තමයි පිරිත් වලින් ආරක්ෂාව ගන්න කෙනා විශ්වාස කරන්න ඕන ඊළඟට හිත හොඳට සංසිඳුවගෙන පිරික් කියන්න එතකොට එයා ඒතර කර්ම බලවේගී Tamanට වැඩ කරනවාද කියලා තේරුම් ගන්නේ පිරිත් කිය කියා කිය කියා පිරිතින් ආරක්ෂාව අදාහදා ඉන්නවා. නමුත් ඒ පිරිත් කියන වේගෙට තියෙන පැහැදීමේ වේගෙට ප්‍රශ්නේ සංසිඳෙන්නේ නැහැ. එතකොට එයා තේරුම් ගන්න ඕන මගේ කර්ම વિશે බලවත් කියලා. ස්වාමීන් වහන්සේ අද දවසේ අපේ වෙලාව හිමා වුණා. සමාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර